ජීවිතයේ තියෙනවා සුන්දර පැත්තක්. ඒ ජීවිතයේ සුන්දර පැත්ත මතුවලා එන්නේ යමක් පිළිවෙලකට කරන්න පුරුදු වීමෙන්. අපේ ජීවිතයේ අසවල් කටයුත්ත ධර්ම මාර්ගයට අදාළ නැහැ කියලා කියන්න අපිට බෑ. මේ අපි ගත කරන ජීවිතයේ හැම කටයුත්තක්ම ධර්ම මාර්ගයට අදාළ වෙන පරිදි යොදා ගන්න ඕන. නමුත් අපිට ඒ ගැන වැටහිමක් නැහැ. අපි හිතන්නේ වාඩි වෙලා භාවනා කිරීම විතරමයි නිවන අවබෝධ කරගන්න අපට උපකාර පිණිස පවතින්නේ කියලා. අන්නේ අදහස අපි ළඟ බලවත්ව තියෙනවා. වාඩි වෙලා භාවනා කිරීම විතරයි. ඒක තමයි ප්‍රධාන කටයුත්ත. ඒක විතරයි කියලා. ඒ නිසාම අනිත් ඒවා අපි නොසලකිල්ලෙන් ඉක්මනින් ඉවර කිරීම සඳහා කලබලෙට ඉවර කළා දානවා. හරියට ගෙදර ඉන්න කාලේ ටෙලි නාට්‍ය බලන්න ඉක්මනින් වැඩ ටික ඉවර කළා දුවගෙන ඉන්නේ. පුටු පෙරලගෙන ඒ වගේ. ඒතර අනිත් කටයුතු ඔක්කොම කරන්නේ කලබලයට. ඇයි අපි හිතන්නේ මේ මේ ඔක්කොම ඉවර කරන්න ඉඳගෙන භාවනාවට වෙලාව ගන්නද? ඒ අදහස තියෙන්නේ. ඒ වාඩිලා භාවනා කිරීම පමණයි ධර්මයේ දියුණු වෙලා යන වැඩපිළිවෙල කියලා අපේ තියෙනවා නම් යම් අදහසක් ඒ අදහස දුර වෙලා යන්න ඕන. මොකද අපි මේ කරන හැම එකක්ම ධර්මයේ දියුණු කර ගැනීම පිණිස උපකාර කරගන්න පුළුවන් විතරයි අපි සකස් වෙන්න ඕනේ. ඉතින් අපේ හිතේ ධර්මයේ පිහිටියා නම් ධර්මයේ පුරුදු කරගැනීමේ අදහසින් යුක්ත නම් අපි කරන හැම කටයුත්තක්ම ක්‍රමානුකූල වෙනවා. දැන් අපි වාඩි වුණා නම් ඒ ආසන පව පිළිවෙලක් අස්සට තියෙනවා. එහෙම අපි හුරු වෙන්න ඕන. එතකොට දුටුවන් පහදිනවා. මේ ඉන්න අයටම පහදිනවා දැක්කාම. මම අර දානසාලට යන්න කලින් ඒ වන්දනාවට එන්න කලින් ඒ පොලිමට එහෙම ඉන්න කියලා කියන්නේ. ඒ පුංචි තමයි කටයුත්ත බලපුවාම. නමුත් ඒ පුංචි දෙයින් ලොකු සතුටක් ඇති කරගන්න පුළුවන් පිරිසට එකතු වුණා. මේසා පිරිසිදු පරිපූර්ණ ධර්මයක් තියෙන තැන. ඒ ධර්මයේ තිබෙන්නේම සංවරයේ පිණිසමයි. වෙන කිසි දෙයකට නෙමෙයි. සංවරයේ පිණිසයි. සංවර වීමෙන් තමයි අනිකුත් ප්‍රතිලාභ ලැබෙන ධර්මයේ තියෙන්නේ. සංවර වීම ඉලක්ක කරගෙනම ඒ පිණිසම තිබෙන ධර්මයේ තමයි අපි පුරුදු කරන්නේ. එහෙනම් අපි අපි කරන හැම කටයුත්තක්ම පිළිවෙලකට ක්‍රමානුකූල කරන්න අපි පුරුදු වුණොත් ආන්‍යයට බණ භාවනා පිළිවෙලකට කරන්න පුරුදු වෙනවා. යමක් ක්‍රමානුකූල කරලා පුරුදු කෙනා තමයි අලුතින් පටන් ගන්න දේත් ක්‍රමානුකූල කරන්න පුළුවන් වෙන යාට. සාමාන්‍ය කටයුතු ක්‍රමානුකූල කරන්න බැරි කෙනාට අරකට කරගන්න ගියාම පැටලෙනවා, කලබල වෙනවා අපිට. අපි ළඟ නිවුන නිවෙන ස්වභාවයට ඇවිල්ලා නැහැ. කලබල වීමක් අපි ළඟ තියෙනවා. කලබලෙන් කරන්නේ නේද? කලබලයක් තියෙනවා. අපි ධර්මයේ තෝර බෙර ගත්තා නම් හැම තැනකදීම කලබලේ නෑ නේද? කලබලයක් උතනවත් නෑ. අපි අනික් කටයුතු ඔක්කොම කරනකොට කලබල වෙනවා. කලබලෙන් කරනවා. ඇයි මේ කලබල වෙන්නේ? එතන පුරුදු කරන ධර්මයේ කුමක්ද කියලා අපි දන්නේ නෑ. අපි හිතන්නේ වාඩි වෙලා භාවනා කිරීම විතරමයි ධර්මයේ පුරුදු කරනවා කියන්නේ කියලා තමයි අපි දන්නේ. හිතන්නේ අපි. එහෙමයි. ඒකයි අපි මේ ඒකටම මහන්සි වෙන අනිත් කටයුතු කඩිමුඩි කරන්න උත්සාහ කරනවා. කලබලයට කරනවා. ඒ තෙන්දි පුරුදු කරන ධර්මයේ දන්නේ නැහැ. ඒ ඒ තැනදී කුමන ධර්මයක්ද අපි පුරුදු කරන්නේ කියලා දන්නේ නැහැ. නේද? පැහැදිලිද කියන කාරණේ මම? දැන් අර බොහොම ධනවත් අය ඉන්නවා. ඒ අය ඒ තැනට ඒ විදිහේ අබරණ ඇඳුම් පැළඳුම් භාවිතා කරනවා. මංගල ගෙදරකට යනකොට වෙන්නම ආයිත්තම් ඇඳුම් පැළඳුම් වෙන මේ විනෝද ගමන් යද්දි වෙනම ඇඳුම් පැළඳුම් ආයෙත්තම් සාමාන්‍ය ගමනට වෙනම ඇඳුම් පැළඳුම් නේද? ගෙදර ඉනකොට වෙනම නිදා ගන්නකොට වෙනම ඇඳුම්. ඒ වගේ බොහොම ධනවත් අය පාවෙයි. එහෙම කරනවා. දිලිඳුවා එහෙම නෑ. එකම තමයි හැමතැනම පාවිච්චි කරන්නේ. ඉතින් එයා ඒක බොහොම අමාරුවෙන් තමයි එයා කාලය ගත කරන්නේ. සුව පහසු නෑ එයාට. ඒ වගේ අපි ධර්මයෙන් දිලිඳු වුණොත් අපිටත් එහෙම වෙන්නේ. අපි ධර්මයෙන් දහම් දැනුමින් පොහොසත් වුණොත් ධර්මයේ පුරුදු කිරීමට දන්නා බව තමයි දහම් දැනුම කියලා මම කියන්නේ කටපාඩම නෙමෙයි. ධර්මයේ පුරුදු කිරීමට දන්නකම. ආන් ඒකෙන් අපි පොහොසත් වුණොත් ඒ ඒ තැනදී අපි භාවිත කරන ධර්මය දන්නවා. එහෙනම් අපි අතු ගන්නට ගියා කියලා අපට පාඩුවක් වෙන්නේ නැහැ. එතනදී භාවිත කළොත් ධර්මයක් දන්නවා අපි. මල් පාත්‍රය සුද්ධ කරන්න ගියා කියලා එතනදී භාවිත කරන ධර්මයක් අපි දන්නවා. පාඩු වෙන්නේ නැහැ. දැන් මෙතන ආසන ටික පිළිවිල කරනකොට ඒක පාඩු නෑ. එතන පුරුදු කරන ධර්මය අපි දන්නවා. ඒතර යම් ධර්මයක් පුරුදු කරනවා නම් එතන සංවරකම ඇති වෙනවා. එහෙම නැත්නම් අපි හිතනවා මේ වාඩි වෙලා භාවනා කිරීම විතරයි තියෙන්නේ. සීමන්ට භාවනා කරගන්නත් නෑනේ. භාවනා කරන නිදහසක් නෑ. කියන එක එනවා අපිට. ඉතින් අපි පුරුදු කළ යුතු ධර්මයේ ඉගෙන ගන්න. මතකද අර තනකොලක් කන ගමන් පැටියක් බලා ගන්නවා. ඒ වගේ ඒ ධර්මයන් මතකද? ඒ විදිහට ඒ ඥානෙ උපදව ගන්න බෑ නේද අපේ ධර්මය හරියට තේරෙන්නේ. ඒ නිසා මේ හැම කටයුත්තකදීම සංවරභාවය උපද ගන්න පුළුවන්. ඌමනාවකින් කරන්න පුරුදු වෙන්න. එතකොට මේ අපේ ජීවිතයේ දවසින් දවස මොහොතින් මොහොත දියුණු වෙලා යනවා. ආපස්ස හැරිලා බලපුවාම අපි ගත කර කාලය සතුටු වෙන්න පුළුවන් විදිහට කටයුතු කරන්න. අපි පුංචි දෙයක් කරත් පිළිවෙලකට කරා නම් ආපස්ස හැරිලා බලපුවාම එයා සතුටු වෙනවා. මම මේ කටයුත්ත ලස්සනට කරා. දුටුවන් පහදින විදිහට කරා. සතුට වෙනවා. එහෙමයි ජීවිතයේ සතුට ඇති කරගන්නේ ටික ටික ටික ටික. ඒ විදිහට පුරුදු වෙන්නේ. එතකොට අපි කොහේ හිටියත් අපි අර්ථවත් කෙනෙක් බවට පත් වෙමින් යන. පත් වෙන්න පුළුවන් ටික ටික ටික. එක පාට මිනිහෙක් දිනු වෙලා යන්නේ නැහැ. ටික ටික දිනු වෙන්නේ බය වෙන්න එපා. ටික ටික අපි පුංචි වැඩක් කරත් ඒක පිළිවෙලකට කරන්න බලන්න. එතකොට යා සංවර වෙන්න පටන් ගන්නවා. ඒතරේ කලබලේ නැහැ. ශබ්ද බද්ද නැහැ. වාදන කැඩෙන්නෙත් නැහැ. කැඩුනොත් එහෙම දුක් වෙන්නෙත් නැහැ. නැත්තම් අපි පිළිලක් නැත්තම් කැඩුනහම දුක් වෙනවා. එහෙම නැත්තම් කැඩුනම් පස්සේ දුක් වීමත් වැරදි. ඒක ගණන් නොගෙන ඉඳීමත් වැරදි. යමක් කැඩිලා බිඳලා ගියන් පස්සේ දැන් කලබලයට කරන ගියාම යමක් කැඩිලා බිඳලා යනවා. පිළිවෙලට කෙරෙන්නේ නැතකොට. ඊට පස්සේ දුක් වෙනවා. අපරාධයෙන් කියලා. ඒක වැරදි. නමුත් කැඩිලා බිඳලා ගියන් පස්සේ ආක ප්‍රශ්නයක් නෑ කියලා හිතීමත් වැරදි. ඒ දෙකම වැරදි. ඒ දෙකම වෙන්නේ පුරුදු කරන්නා වූ ධර්මයේ නොතේරෙන නිසා. ඒ නිසා යමක් පිළිවෙලට කරන්න පුරුදු වෙන්න. එතකොට ඒ කලබලේ ආදී දේ අයින් වෙලා ගිහිල්ලා ක්‍රමානුකූල විදිහට අපේ ජීවිතය සකස් වෙලා යනවා. එතකොට ඒ පිරිස ලස්සනයි. මල් වත්තක මල් වගේ. ලස්සනයි. අර මම දැක්ක චෛත්‍ය ළඟ ලස්සන මල් තියලා තියෙනවා. ආන් ඒ වගේ. පේසවලල්ලේ ලස්සන මල් තැම්පත් කරලා තිනව දැක්කා. ඒ දැක්කා මට සන්තෝෂී වුණා. ඒ පුංචි ඒදී පොඩි වුණත් එයාගේ හිත හොඳයි. acredita